ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් සූත්‍ර දේශනාවක් ගැන පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය. ඔව්. මේකෙන් කියවෙන්නේ භික්ෂුවක් Tamange එදිනෙදා පිණ්ඩපාත චාරිකාව කොහොමද මානසික පාරිශුද්ධිය දිනු කරගන්න පාවිච්චි කරන්නේ කියලා. මේක දේශනා කරන්නේ රජගහනුවර වේළුවනාරාමේදී. ඔව්. කතාව පටන් ගන්නෙත් හරි අපූර්ව විදිහට ආයුෂ්මත් සාරිපුත්ත හාමුදුරුවෝ දවසක් හවස්වරුවේ භාවනාවෙන් නැගිටලා බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න වඩිනවා. එතකොට උන්වහන්සේගේ පෙනුම හරිව විශේෂයි නේද? ඔව් බුදුරජාණන් වහන්සේ දකිනවා සාරිපුත්ත හාමුදුරුවන්ගේ ඉන්ද්‍රියෙන් එහෙම හරිම පහන්වලා. සමය වර්ණයත් හරිම පිරිසුදුයි, පැහැපත්. ඉතින් බුදුහාමුදුරුව අහනවා. අහනවා සාරිපුත්ත මොකද්ද මේ දවස්වල බහුලව වඩන භාවනාව කියලා? හ්ම්. මොකද අර පෙනුමෙන්ම තේරෙනවා විශේෂ විහරණයක ඉන්න බවක්. සාරිපුත්ත හාමුදුරුව දෙන උත්තරේ මොකක්ද? ආ ශූන්‍යතාවය. එතකොට බුදුහාමුදුරුව බුදුහාමුදුරුව ඒක අනුමත කරනවා. සාදු සාදු සාරිපුත්ත කියලා. ඒක මහාපුරුෂ විහරණයක් කියලත් කියනවා. මහාපුරුෂ විහරණයක්. ඔව්. උතුම් කෙනෙක් වාසය කරන විදිහක්. එතනින් තමයි කතාව යන්නේ. අර පිණ්ඩපාතය පිරිසිදු කර ගැනීම. ඒ කියන්නේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීම ගැන. හ්ම්ම්. ඒ කියන්නේ පිණ්ඩපාතයට යන එකත් භාවනාවක් වඩේ කරන්න පුළුවන් කියන එකද? හරියටම. ඒක තමයි මේ සූත්‍රයේ හරය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා භික්ෂුවක් පිණ්ඩපාතයට ගමට වඩිද්දී ඒ වගේම ආපහු විහාරයට වඩිද්දී තමන්ගින්ම මෙම අහන්න ඕනේ කියලා. මොකක්ද අහන්න ඕන? මම මේ ගමට ගිය පාරේදී ආපහු ආපාරේදී අර පිඬුසිගා හසිරුණු ගෙවල් වලදී ඇසට පෙනුණු රූප නිසා මගේ හිතේ යම්කිසි කැමැත්තක් රාගයක් නැත්තම් ද්වේෂයක් තරහක් එහෙම නැත්තම් මෝහයක් මුලාවක් නැත්තම් හිතේ මොකක් අර ගැටීමක් වගේ දෙයක් ඇති වුණාද කියලා. ආ ඒ කියන්නේ ඇහැට පෙනුන දේ නිසා හිතේ ඇති වුණ දේ ගැන විමසනවා. ඔව්, ඇහැ ගැන විතරක් නෙමෙයි. ආ, හරි. කනට ඇහුණ ශබ්ද, නාසයට දැනුණ ගඳ සුවඳ, දිවට දැනුණ රස, කයට දැනුණ පහස, අන්තිමට මනසට ආපු අරමුණු මේ ඉන්ද්‍රිය හයෙන්ම ලැබුණු අත්දැකීම් ගැන වෙන වෙනම මේ විදිහටම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. හ්ම්. ඒ කියන්නේ ඉන්ද්‍රිය හයෙන්ම එන අරමුණු නිසා හිත කිලිටි වුණාද කියලා පරීක්ෂා කරනවා. ඔව්. රාග, ద్వේෂ, මෝහ නැත්නම් වෙනත් ගැටීමක්, පටිගයක් ඇති වුණාද කියලා බලනවා. ඉතින් එහෙම බැලුවම ප්‍රතිඵලය දෙකක් එන්න පුළුවන් නේද? එක්කෝ ඇති වෙලා නැත්නම් නැති වෙලා නැහැ. හරියටම. එතකොට Tamanට තේරුණොත් ආ මගේ හිතේ මේ ඇහැට දෙකපු දේ නිසා හරි, කනට ඇහුණ දේ නිසා හරි රාගයක් ඇති වුණා. එහෙම නැත්නම් ද්වේෂයක් ඇති වුණා කියලා එහෙම දැනගත්තොත් මොකද කරන්න ඕනේ? එතකොට ඒ භික්ෂුව ඒ වෙලාවෙම ඒ ඇති වුණ පාපී අකුසල ධර්මය රාගය හරි ද්වේෂය හරි ඒක ප්‍රහාණය කරන්න නැති කරලා දාන්න වීරිය කරන්න ඕනේ. ආ, ඒ කියන්නේ ඒක අල්ලගෙන ඉන්නේ නැතුව ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕනේ. අනිවාර්යෙන්ම ඒ මොහොතෙන්ම ඒක අයින් කරන්න උත්සාහවත් වෙන්න ඕන. හරි. එහෙම නැත්නම් අනිත් පැත්ත. Tamante තේරෙනවා නෑ මම පින්ඩපාතේ ගිහින් ආවේ ඒත් මගේ හිතේ ඇහැට දැකපු දේවල් නිසා හරි අනිත් ඉන්ද්‍රියන්ට දැනුණ දේවල් නිසා හරි කිසිම රාගයක්, ద్వේෂයක් වගේ අකුසලයක් හටගත්තේ නැහැ කියලා. එතකොට හිතට සතුටක් දැනනවා ඇති නේද? ඔව්. එහෙමනම් ඒ භික්ෂුව ඒ ගැන ප්‍රීති වෙන්න ඕන, සතුට වෙන්න ඕන. ඒ ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව දිවාරෑ දෙකේම කුසල් දහම් වඩ වඩා ශික්ෂණය වෙමින් වාසය කරන්න ඕන කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ පිරිසිදුකම ගැන සතුට වෙලා ඒ සතුටත් එක්කම තව තවත් කුසල් දහම් වල යෙදෙන්න ඕන. හරියටම. ඒක තමයි පළවෙනි පියවර. හැබැයි මේ ප්‍රත්‍යවේක්ෂාව එතනින් නවතින්නේ නෑ. ආ, තව තියනවාද? ඔව්. බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාවලිය තවත් ගැඹුරට ගෙනිනවා. උන්වහන්සේ පෙන්වා දෙනවා භික්ෂුවක් තමන්ගේ මහන්න ඕන තවත් කරුණ වගයක් තියෙනවා කියලා. මේ පින්ඩ පාත අත්දැකීම මුල් කරගෙනම. එමනවාද? අර ඉන්ද්‍රිය සංවරයට එහා ගිය දේවල්ද? ඕ. මේක තමන්ගේ සමස්ත අධ්‍යාත්මික දියුණුව ගැන කරන පරීක්ෂාවක් වගේ. භික්ෂුව තමන්ගේ මහන්න ඕන මා තුල පංචකාම ගුණයන් ප්‍රහාණය වෙලාද? ඒ කියන්නේ අර ඇහැට කනට වගේ ඉන්ද්‍රියන්ට හමු වෙන හිත ඇලෙන සුළු ලස්සන රූප, ශබ්ද, ගන්ධ සුවඳ, රස, පහස කියන දේවල් වලට තියෙන තදඇල්ම නැති වෙලාද? හ්ම් ඒක වැදගත්. තව මාතුලේ පංච නීවරණ ධර්ම ප්‍රහාණය වෙලාද? අර හිතේ දියුණුවට බාධා කරන කාමච්ඡන්දේ, ව්‍යාපාදයේ, තීන මිද්දිය කියන අලසකම, උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරීමයි පසුතැරීමයි, විචිකිච්ඡාව කියන සැකය. මේවා නැති වෙලාද? ඔව්, නීවරණ. ඊළඟට ඊළඟට අහන්න ඕන මම මේ පංච උපාදානස්කන්ධයන් ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥානය කියන අපි මම මගේ කියලා තදින් අල්ලගෙන ඉන්න මේ දේවල් වල යථා ස්වභාවය පිරිසිඳ දැකලා තියෙනවද අවබෝධ කරගෙනද කියලා මේවා ටිකක් ගැඹුරු කාරණා නේද? ඔව්. ඊළඟට භාවනා මාර්ගය ගැන අහන්නවා සතර සතිපට්ඨානය කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව මේවා මම වඩලා තියෙනවද සතර සම්‍යක් ප්‍රධාන වීරිය අර අකුසල් දුරු කරන්නයි කුසල් වඩන්නයි ගන්න නිවැරදි වීරිය ඒක මා තුල තියෙනවද සතර 이르දි පාද අර අදිෂ්ඨානය, වීරිය, සිත, විමාංශාව කියන මාර්ගඵල ලබන්න උපකාරී වෙන බලවේග ඒව වඩලාද? මේ ඔක්කොම මාර්ගංග. ඔව්. තව තියෙනවා පංච ඉන්ද්‍රිය ධර්ම, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව මේවා මා තුල දියුණු වෙලාද? ඒ වගේම පංච බල ධර්ම. ඒ ටිකම බලවත් වෙලා, ශක්තිමත් වෙලා තියෙනවද? ඉන්ද්‍රියයි බලයයි. ඊළඟට සප්තබොජ්ජංග සති ධම්මවිචය වීරිය පීති පසද්දි සමාධි උපේක්ෂා කියන බෝධියට අංග වෙන කාරණා හත ඒව වඩලාද ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා සමාධිය දක්වා ඒකමම වඩනවද තව අහනවා සමත විදර්ශනා ධර්මයන් සිත සංසුන් කිරීමයි යථාර්ථය දැකීමයි මේ දෙකම මම වඩනවද අන්තිමටම විඥාවත් විමුක්තියත් ඒ කියන්නේ පූර්ණ අවබෝධයත් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වීමත් මම සාක්ෂාත් කරගෙනද කියලා. උද සරණයි මේක සම්පූර්ණ අධ්‍යාත්මික මාර්ගෙම ආවරණය වෙන විමසීමක්නේ. ඇත්තම මේක තමයි සම්පූර්ණ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය. ඉතින් මේ හැම කාරණයක් ගැනම අර කලින් වගේමද පිළිවෙත. ඒ කියන්නේ යම් දෙයක් තවම ප්‍රහාණය වෙලා නැත්නම් අවබෝධ වෙලා නැත්නම් වඩලා නැත්නම් ඒකට වීරිය කරන්න ඕනේ. ඔව්. එහෙම කරලා තියෙනවා නම් ප්‍රීතියෙන් සතුටින් යුතුව දිවාරයා කුසල් දහම් වඩමින් ඉන්න ඕන. හරියට මේක තමයි පිළිවෙත එකයි තමන්ගේ தත්ත්වය අවංකව විමසලා බලනවා අඩුපාඩුවක් තියෙනවනම් මේක හදාගන්න වීරිය කරනවා යම් දියුණුවක් ලබලා තියෙනවනම් ඒ ගැන සතුටු වෙලා ඒ දියුණුවෙම පිහිටලා තවදුරටත් කුසල් දහම් වඩනවා මේකෙදි වැදගත්ම දේ වෙන්නේ අර නුවණින් විමසීම නේද නිකම්ම ඕ නෑ කියනවා වගේ නෙමෙයි අනිවාර්යයෙන්ම නිකං චෙක්ලිස්ට් එකක් ටික් කරනවා වගේ නෙමෙයි නුවණින් යුතුව, සිහියෙන් යුතුව තමන්ගේ හිත, තමන්ගේ ප්‍රගතිය ගැන අවංගව බලන එක. බුදුරජාණන් වහන්සේ මේකේ වැදගත්කම තවදුරටත් අවධාරණය කරනවා. කොහොමද? ආ ඒ කියන්නේ අතීතයේ උත්මයොත් මේ ක්‍රමයමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔව්. ඒ වගේම වර්තමානයේ යම් කෙනෙක් පිණ්ඩපාතය පිරිසුදු කරගන්නවා නම් ඒත් මේ විදිහටම තමයි. අනාගතයේ යම් කෙනෙක් පිණ්ඩපාතය පිරිසුදු කරගන්නවා නම් ඒත් මේ විදිහටම තමයි කරන්න වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක සදාකාලික වෙනස් නොවන මාර්ගයක්. ඔව්. පිණ්ඩපාතය පිරිසුදු කරගැනීමේ එකම මාර්ගය මේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීම කියලායි බුදුරදුන් පෙන්වා දෙන්නේ. එතකොට මේ සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා පිණ්ඩපාතයේ පාරිශුද්ධිය කියන්නේ ලැබෙන දානේ හොඳ නරක ගැන විතරක්ම නෙමෙයි. කොහෙත්ම නැහැ. ඒක ඊට වඩා බුඩක් ගැඹුරු දෙයක්. තමන්ගේ හිත අර එදිනෙදා ඉන්ද්‍රියන්ට හමු වෙන දේවල් නිසා කිලිටි වෙනවද නැද්ද කියලා නිරන්තරයෙන් අර මොහොතින් මොහොත වගේ නුවණින් විමසලා බලලා අකුසල අයින් කරගෙන කුසල් වඩන අඛණ්ඩ ක්‍රියාවලියක්. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ක අන්තිමටම දේශනා කරන්නේ එහෙන් සාරිපුත්ත ඔබත් මේ විදියට හික්මිය යුතුයි. කොහොමද? නුවණින් ප්‍රත්‍යවේක්ෂා කර කර අපිත් පිණ්ඩපාතය පිරිසිදු කරගන්නට ඕනේ කියලා. ඔව් ඒක තමයි අන්තිම උපදේශය මේ විදිහට හික්මෙන්න කියන එක. ඉකින් මේ කතාවේ සන්දර්භය භික්ෂූන් වහන්සේලාගේ පිණ්ඩපාත චාරිකාව වුණාට මේක තියෙන පණිවිඩය අපේ එදිනදා ජීවිතවලටත් ගොඩක් අදාළ කරගන්න පුළුවන් නේද? ඇත්තමම අනිවාර්යෙන්ම. අපි භික්ෂුන් වහන්සේලා වගේ පිණ්ඩපාතේ යන්නේ නැති වුණාට අපේ ජීවිතෙත් හැම මොහොතකම ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට අරමුණු වෙනවනේ. ඔව් නිතරම. ඉතින් ඒ එන අරමුණු නිසා අපේ හිතවලත් කැමැත්ත, ගැටීම, මුලාව, රාගය, ద్వේෂය ඇතිවෙනවා. එහෙම ඇති වෙනකොට ඒ බව සිහියෙන් දැකලා ආ මේ මගේ හිතේ අකුසලයක් හටගත්තා කියලා තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කරන එක. එහෙම නැත්නම් හිත කිලිටි වුණේ නැත්නම් ඒ පිරිසිදු බව ගැන සතුටු වෙලා ඒක රැකගෙන තව තවත් හොඳ දේවල් කරන්න හිතන එක මේ පුරුද්ද මේ නුවණින් විමසීම අපේ මානසික දියුණුවට පිරිසිදුකමට කොයිතරම්නම් උදව් වෙයිද? ඇත්තටම ඒක දවස් 30ම කරන්න පුළුවන් අභ්‍යාසයක්. ඔව්. ඒකෙන් අපේ ප්‍රඥාව ලෝකයේ දකින විදිහ පවා වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි නිතරම අපේ හිත ගැන සෝදිසියෙන් ඉන නිසා. එසේනම් මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයෙන් අපිට ඉගෙන ගන්න ලගුණ මේ ගැඹුරු පාඩම තමන්ගේ දෛනික ජීවිතය තුළ මානසික පාරිශුද්ධිය වර්ධනය කර ගැනීමට යොදා ගන්න හැමෝටම ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එසේම වේවා.